ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති රත්නපුර දුම්බර ධර්ම ගවේෂී බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍ය තලගල ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස භත්රෝ පුරිස ජානියෝ සුනාති අමෝකස්මින් නාම පුරිසෝ දුක්ඛිතෝ වා කාලේ කතෝ ආති සෝතේන සංවිඤ්ඤති සංවික්ඛෝ යෝනිසෝ පදහති පහිතත්තෝ කායේන තේව පරම සත්‍යං සත්‍ති කරෝති පාඤ්ඤායති අතිවිඤ්ඤ පස්සති සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් ගුණදරුක වාසනාවන්ත පින්නතුනි ප්‍රවෙනවා පරලොව ජීවිතයේ සුගතිගාමී කරගන්නටත් මේ ඝෝර කටුක සංසාර කතරෙන් ඈතර වෙලා අමාමහ නිවනින් සනසිල්ල උදා කරගනිමින් බෞද්ධයෙක් ඇතිට අපි බලාපොරොත්තු වන අවසාන පරමාර්ථයේ සාක්ෂාත් කරගන්නටත් අපට උදව් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මය. මේ ත්‍රිපිටක දේශනාව තුළ අංගුත්තර නිකායට අන්තර්ගත වෙන චතුක්ක නිපාතයේ කේසි වර්ගයට අයිති වෙන සූත්‍ර දේශනාවකුයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුනි. කේසි වර්ගයට අයිති වෙන අස්ස ජානීය පතෝද සූත්‍ර දේශනාවටයි මේ මා මාතෘකා කළ ගාථා පාඨය අන්තර්ගත වේ. බුදුරජාණන් වහන්සේ මේ අස්වයන් පාලනය කිරීම පිළිබඳව দমনය කිරීම පිළිබඳව අධ්‍යක්ීම් සම්භාරයක් තිබිත් උත්තමයන් වහන්සේ කෙනෙක්. එදා ගිහි ජීවිතයේ ගත කරන අවස්ථාවේ සිද්ධාර්ථ කුමාරයන් හැටියට අස්ස ශිල්පයේ පිළිබඳව අස්ස ධාවනයේ පිළිබඳව සුවිශේෂී හැකියාවක් උන්වහන්සේ තුල තිබුණා. ඒ එදා තිබිච්චේ හැකියාව ප්‍රයෝගී කරගෙන උයන් කෙලියට ගමන් කරන අවස්ථාවේදී අසුපිට නැගී චන්න එමතිය සමගින් කන්තක අසුපිට නැගිලා උන්වහන්සේ ගමන් කළ බව අපි ඉගෙනගෙන තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවන් දේශනා කරද්දී ඒ දේශනා කරන දහම් කාරණාව මහ ජනතාවට පහසුවෙන් වටහා ගන්නට අවබෝධ කර ගන්නට පහසු වෙන ආකාරයටයි විවිධාකාරයේ උපමාවන් උන්වහන්සේ සම්බන්ධ කරගත්තේ. ඒ නිසා අස්වැයන් පිළිබඳව හැකියාවක් අස්ව ධාවනීය පිළිබඳව අසුපිට නැගී අසරුවේක් වශයෙන් කටයුතු කරලා අධ්‍යක්ීම් සම්භාරයක් තිබිච්ච උන්වහන්සේ මේවා මාත්‍රිකා කළ අස්සජානීය පදෝද සූත්‍රයේ තුලින් විවිධාකාරයේ අස්වැයන් පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කරලා ඒ ඇසුරෙන් අපට නිවනට යන ගමන් මාර්ගය සකස් කර ගන්න ආකාරය ගැන කරුණු දේශනා කරනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව හොඳින් මනාව ශ්‍රවණය කරගත්තොත් අපට ඒ දේශනාව තුළින් අපේ ජීවිතය සකස් කරගන්න අපේ ජීවිතයේ තිබෙන අඩුපාඩු දුර්වලකම් මගහරවගෙන දැඩි අදිෂ්ඨානයක් වීරියක් ඇති කරගෙන නිවන කරා යොමු වෙන්නට පහසු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා නිවනට ගමන් මඟ පැහැදිලි කරමින් දේශනා කොට වදාළ මේ අස්සජානීය පතෝද සූත්‍ර දේශනාව තුළින් ඔබට මේ දහම් ශ්‍රවණී කරන පින්තුන් හැම දිනාටම තම තමන්ගේ මෙලව ජීවිතය සකස් කර ගන්නටත් පරලෝ සුගතිය ලබන්නටත් අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නටත් හැකියාව ලැබේවා කියන අපේක්ෂාව ඇති කරගෙනයි හැම දිනාම දැන් දහම් ශ්‍රවණී කරන්නට ඕන කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන අස්සයන් අතර භද්‍රෝ අස්ස ජානීයෝ ආජානීය කුලයටයි තියස්සයන් සුවිශේෂී හැකියාවක් දක්ෂතාවයක් තිබෙන යමක් වහාම ප්‍රත්‍යක්ෂ කරගන්නට අවබෝධ කරගන්නට තරම් විශේෂ නුවණක් තිබෙන සත්ව විශේෂයක් මේ ආජානීයස්යන් කියලා කියන්නේ. ඒ ආජානීයස්යන් අතරත් බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වන අසරුවන් විශේෂ කැමැත්තක් දක්වන ආස්වේග ගැන තමයි භද්‍රෝ අස්සජානීයෝ කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන්නේ. ඉතින් භද්‍ර කියන පාලි වචනේ අර්ථය තමයි හොඳයි යහපත් වූ කියන එක. ඒ නිසා හැමෝගෙම සිද්ධිනාගත් යහපත් දක්ෂතාවයන් තිබෙන ආජානීය කුලයට අයිති වන අස්වැයන්. එවන් අස්වැයන් හතර දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අස්වැයන් පිළිබඳව වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ. මේ භද්‍ර වූ අස්වජානීයන් අතර උසස් පෙළේ කාගෙත් හිත දිනාගත්ත ආජානීයස්යන් අතර කුල හතරකට අයිති වෙන නැත්නම් විශේෂයන් හතරකට අයිති වෙන අස්වයන් ජීවත් වෙන බවයි දේශනා කරන්නේ. ඒ අස්වයන් අතර පළවෙනි වර්ගයේ අස්වයන්. පතෝද ඡායායන් දිස්වා සංවිජ්ජති සංවේගං ආපජ්ජති. මේ පළවෙනි වර්ගයේ ආජානීය අස්වයා Tamange පිට නැగిලා ඉන්න අසරුවා යම්කිසි අණක් දෙනකොට යන පිළිපදින්නට උනන්දු වෙන උත්සාහවත් වෙනවා. අස්සයන්ට අණදීම සඳහා අසරුවා පරිහරණය කරන එක්තරා උපකරණයක්. ඒකට තමයි පතෝද කියලා කියන්නේ. පාලි භාෂාවෙන් පතෝද කියලා කියන්නේ කිවිතට අස්සයන් පාලනය කරන අසරුවේ ඒ අස්සයන්ට සංඥාව ලබා දීම සඳහා පරිහරණය කරන කෙවිත නැත්නම් ඒ උපකරණය තමයි පතෝද කියලා කියන්නේ. පතෝද ඡායායන් කියලා කියන්නේ මේ කෙවිතේ සෙවණැල්ල. අස්සයාගේ ඇස මතට මේ කෙවිත සෙවණැල්ල වැටුණොත් මේ කෙවිත හසුරවනකොට සොලවනකොට චංචල කරනකොට අස්සයාට පෙනෙනවා ඒ කෙවිතේ සෙවණැල්ල. ඒ සෙවණැල්ල දැකපු ගමන්ම මේ පළවෙනි වර්ගයේ ආජානීය අස්සය වහාම තීරුම් ගන්නවා මෙන්න මට අණ දෙන්න තමයි සූදානම් වෙන්නේ මගේ ස්වාමියා මගේ පිටනැගල ඉන්න අසරුවා හොඳට අවධානය යොමු කරනවා සෙවණැල්ලට ඒ සෙවණැල්ල චලණය වෙන ආකාරයට අනුව අස්සයා තීරුම් ගන්නවා මේ අසරුවා මොකක්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ ධාවනයේ තව ටිකක් මං වේගවත් කරන්න ඕනේද එහෙම නැත්නම් මේ ධාවණය නතර කරන්නට ඕනේද? එහෙම නැත්නම් මේ ගමන් මගේ වම් පැත්තට හෝ දකුණු පැත්තට හැරෙන්නට ඕනද? එහෙම නැත්නම් ඉදිරියේ තිබෙන කිසියම් කඩොල්ලක් යම්කිසි බාධකයක් මතින් පැනලා ඉදිරියට ගමන් කරන්න ඕනද? එහෙම නැත්නම් ගංගාවක්, ජලාශයක්, ඔයක්, ඉවුරක් ඒ වගේ තැනකින් ජල ප්‍රවාහයකින් ඈතර වෙන්නට ඒකට උඩින් මං එහා පැත්තට පනින්නට ඕන. මේ විදිහට මේ අසරුවා ඒ අවස්ථාවේදී මොන විදිය අනග්ග දෙන්නේ මේ කෝටුව සොලවල නැත්තම් මේ කෙවිත සොලවලා ඒ දෙන අන තේරුම් ගන්නවා කෙවිත සෙවණැල්ල ඇසට වැටෙනකොට. ඒ කෙවිතේ සෙවණැල්ල වැටෙනකොටම වහාම ක්‍රියාත්මක වෙලා මේ පළවෙනි වර්ගයේ අස්සයා ආජානීය අස්සයා අර Tamange ස්වාමියාට කීකරු වෙලා ස්වාමියා බලාපොරොත්තු වෙන ආකාරයට ඇසිරෙනවා කටයුතු කරනවා මේ පළවෙනි වර්ගයේ ආජානීය ආශ්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තවත් ආශ්‍රයයක් ඉන්නවා ආජානීය කුලයට අයිති. මේ ආශ්‍රයයට අර කිවිතේ සෙවණැල්ල වැටුණට පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක තීරුම් ගන්නට අමාරුයි අපහසුයි. හැබැයි මේ අසරුවා ඒ කිවිත අරගෙන මේ අස්සයාගේ හිසේ පටන්ම උරහිස දිගේම පහතට නික්මෙන කේසරයන් තුලට ඒ කෙවිත යොමු කරලා ඒ කේසරයන් ටික නැත්තම් ලෝම ටික ස්පර්ශ කරලා මොනවා හෝ සෙලවීමක් කරලා චංචල කරලා ඒ තුලින් යම්කිසි අනක් ලබා දෙනකොට කිවිතෙන් කෙවිතේ කෙලවර අර ලෝම අතරට යොමු කරලා ඒ ලෝම අතරට පොඩි සංඥාවක් ලබා දෙනවා. ඒ ලෝම ටික පිරිමදිනවා. ඒ පිරිමැදලා සංඥාව ලබා දෙනකොට මේ දෙවෙනි වර්ගයේ ආජානීය අස්සයාට පුළුවන්කම තිබෙනවා මේ Tamange ස්වාමියා මොකක්ද දෙන පණිවිඩය කියලා වටහා ගන්න තීරුම් ගන්න ඒ තරම් ඥානවන්තයි ඥාන සම්පන්නයි. දැන් ඔන්න මේ දෙවන වර්ගයේ ආජානීය අස්සය පිළිබඳව මේ කිව්වේ. ඊළඟට ඉන්නවා තුන්වෙනි වර්ගයේ ආජානීය අස්සය. එයාට අර කෙවිතේ සෙවණැල්ල වැටුණාට ඒක තේරෙන්නේ නැහැ. මේ කෙවිතෙන් මේ ලෝම වලට යම්කිසි පණිවිඩයක් දුන්නට ලෝම ටික සෙරෙව්වාට ලෝම අතරට ස්පර්ශ කළාට මේ කෙවිත ඒ පණිවිඩයේ තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි චම්ම වේද විද්දෝ සංවිජ්ජති. මේ අස්සයාගේ හැමත හැම ස්පර්ශ වෙන විදිහට මේ සමට මුරුදු ආකාරයේ තට්ටුවක් දැම්මහම මේකේ විතේ මෙන්න මේ තුන්වෙනි වර්ගයේ ආජානීය අස්සයට පුළුවන් වෙනවා Tamanට මේ දෙන අන මොකක්ද කියලා වටහා ගන්න තීරුම් ගන්න. සෙවණැල්ල වැටුණට ඒක තේරෙන්නේ නැහැ. ලොම් අතරට මේ කෙවිත යොමු කරලා ලොම් ටික ස්පර්ශ කළාට ඒත් මේ පණිවිඩය තේරෙන්නේ නැහැ. හැබැයි සම ස්පර්ශ වෙන ආකාරයට මුරුදු විදිහට මේ සමට තට්ටුවක් දැම්මහම ඇඟේ කිසියම් තැනකට තට්ටුවක් දැම්මහම ඒ තට්ටුව දාන ආකාරය අනුව ස්පර්ශ කරන ආකාරය අනුව මේ අසරුවා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ අසරුවාගේ අරමුණ මොකක්ද කියලා මෙයාස්සය තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හතරවෙනි ආකාරයේ අස්සය. ඒත් ආජානීය කුලයට අයිති භද්‍ර අස්සේ හැමෝම කැමැත්ත දක්වන අස්සේ. මේ අස්සයාට අට්ටි වේද විද්දෝ සංවිජ්ජති අර ස්පර්ශ කලාට සම ස්පර්ශ කලාට සමට තට්ටුවක් දැම්මට ඒක තේරෙන්නේ නැහැ වටහා ගන්න බෑ. ඒ නිසා ටිකක් තදින් ස්පර්ශ වෙන ආකාරයට ශරීරයේ සම විනිවිදගෙන ඇතුළට ගමන් කරලා සමට යටින් තියෙන ඇට සහ ඇට මිදුළු. මේ අස්සයාගේ ඇටවලට ස්පර්ශ වෙන ආකාරයට ඇටවලට දැනෙන ආකාරයට තද ස්පර්ශයක් ලබා දෙන්නට ඕනේ. මේ කෙවිතෙන් තදින් අනින්නට ඕනේ අස්සයට. එතකොට තමයි මේ සම විනිවිදජන ඇටවලටත් මේ ස්පර්ශයේ ගමන් කරලා මේ අස්සයාට යම් යමක් තීරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ විදිහට සමට දැනෙන විදිහට තද ස්පර්ශයක් මේ කෙවිතෙන් කළාට පස්සේ මේ අස්වැයා Tamange අසරුවා කියපු දේ බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ කරනවා. එක්ක ධාවනයේ වේගවත් කරනවා නැත්නම් ධාවනයේ නතර කරනවා නැත්නම් කඩළු මතින් පනිනවා. වමට හැරෙනවා දකුණට හැරෙනවා. මේ විදියට අසරුවා බලාපොරොත්තු වෙන ආකාරයට ඒ අරමුණ ඉෂ්ට සිද්ධ කරන්නට මේ හතරවෙනි වර්ගයේ අස්යාටත් පුළුවන්කම තිබෙනවා. දැන් මේ විදිහට මේ අස්යාට පණවිඩය දුන්නාම සංඥාව කළාම කිවිතෙන් අස්සයා වේගවත් වෙනවා, ධෛර්යමත් වෙනවා, උනන්දු වෙනවා, උත්සාහවත් වෙනවා, කම්මැලිකම අත්හැරලා වීරියෙන් යුක්තව මේ ස්වාමියාගේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව අරගෙන මේ උපමාව ඔස්සේ දේශනා කරනවා මේ සංගුද ශාසනය තුලත් මේ වගේ විවිධ වර්ගයේ අස්යන් දකින්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගයේ ඔස්සේ ඉදිරියට ගමන් කරන බෞද්ධ ශ්‍රාවකයන් ඉන්නවා වර්ග කීපයකට සම්බන්ධ වෙලා. ඒ තමයි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ සිව්වණක් පිරිස. ඊළඟට මේ සිව්වණක් පිරිස අතරත් අර භික්ෂු භික්ෂුණී පිරිසට වඩා ගිහි ජීවිතයක් ගත කරන ගිහි පරිසරය තුළ ජීවිතය ගත කරන උපාසක උපාසිකා කියන මේ දෙපාර්ශ්වයටයි මේ සූත්‍ර දේශනාව විශේෂයෙන්ම අදාළ වෙන්නේ. මේ ගිහි ජනතාව අතර බුද්ධ ශ්‍රාවකයන් ගිහි පින්නතුන් අතර මේ වජ්‍ර වූ ආජානීය කුලයට අයිති අස්සයන් හතර දෙනා වගේම කටයුතු කරන පුද්ගලයන් වර්ග හතරකට ජීවත් වෙනවා. ඒ වර්ග හතර භද්‍රෝ පුරුෂජානීයෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආජානීය පුරුෂයන්. ඒ අය නිකම්ම නිකම් සාමාන්‍ය පෙළේ අය නෙමෙයි. මේ අය නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා කවදා හරි දවසකදී මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහස අරමුණ මේ සංකල්පනාව ඉලක්කය ඇති කරගෙන Tamanගේ කටයුතු සිද්ධ කරන අය. ඒ නිසා මේ පිරිස බුදු සරණ ගිය පිරිසක් බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ප්‍රකාශ කරපු පිරිසක්. බුදු සරණ ගිහිල්ලා නිවන් මාගෙහි ඉදිරියට ගමන් කරමින් ඉන්නේ දැනට සීල සමාධි ප්‍රඥා දියුණු කරමින්. ඒ නිසා ඒ වගේ පිරිසක් නිසා තමයි මේ පුරුෂයන් හඳුන්වලා දෙන්නට භද්‍රෝ පුරිසජානීයෝ කියන වචනේ බුදුහාඳුරු පාවිච්චි කළේ. සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙක් නෙමෙයි නිවන් මාර්ගට අවතීර්ණ වෙලා යමක් කරන පිරිසක් මේ. මේ භද්‍ර වූ පුරිසජානීය පුද්ගලය. දැන් අර අස්සයන් වර්ග හතරක් ජීවත් වෙනවා වගේම මේ පුරිසජානීය පුද්ගලයනුත් ආකාර හතරකට වර්ග හතරකට බෙදා දක්වනවා බුදුරජාණන් වහන්සේ. මේ පුරුෂ ජානීය පුද්ගලයන් අතර පළවෙනි වර්ගයේ පුරුෂයා. භද්‍රෝ පුරිස ජානීයෝ සුනාති අමූකස්මින් නාම පුරිසෝ දුක්ඛිතෝ වා කාලකතෝ ආදි මෙන්න මේ කියන පුද්ගලයාට බුද්ධ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමින් නිවන් මාගේ සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරමින් කටයුතු කරන කෙනෙක් මේ මේ පුද්ගලයාට අහන්නට ලැබෙනවා මේ මම ජීවත් වෙන ප්‍රදේශයට පොඩ්ඩක් ඈත පිට පළාතක එහා ගමේ ඈත ගම්මානයක මම නොදන්නා පුද්ගලයෙක් මොනවා හෝ උපද්‍රවයක් සිද්ධ වෙලා මේ පරලොව ගිහිල්ලා දැන් මේ වර්තමාන සමාජය තුළ අපිට නිරතුරුවම අහන්න ලැබෙන වසංගත රෝගයන් මේ කොරෝනා වෛරසය ආසාදිත වෙලා මෙන්න අපිට අහන්නට ලැබෙනවා අපේ ගමට ආසන්න ප්‍රදේශයක වෙනත් ගම්මානයක ඈතෙ පිට අපි දන්නේ නැති කිසියම් පුද්ගලයෙක් මේ වසංගතය ආසාදිත වෙලා දුක්ඛිත ආකාරයට තමන්ගේ මරණය සිද්ධ වුණා. දැන් මේ මරණයක් ගැන අහන්නට ලැබුණ තමන්ගේ කවුරුවත් නෙමේ ඥාති හිතවත් කමක් ඇත්තෙත් නැහැ. ඈත පිට නොදන්නා ගමක නොදන්නා පළාතක නොදන්නා පුද්ගලයෙක් තමයි මේ මැරලා තියෙන්නේ. අර පළවෙනි අස්වජානීය පුද්ගලයා අර පළවෙනි අස්සයා වගේ ආජානීය අස්සයා වගේ මේ පළවෙනි වර්ගයේ පුරුෂයාට මේ පණීඩිය ලැබුණාම එයා මොකද කරන්නේ? අහවල් ගමේ අහවල් ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙක් තමයි මේ මරණයටපත් වෙලා තියෙන්නේ. මේ ආසාදනීය මේ වෛරස් රෝගය මගේ ගම්මානටත් පැමිණෙන්න පුළුවන් තව දවසකින් දෙකකින්. ඒ නිසා මං ඒකට ලෑස්ති වෙන්නට ඕනේ සූදානම් වෙන්නට ඕනේ. මගේ ගමට මේ රෝගියෙ පැමිණිලා වසංගත රෝගියෙ ඇවිල්ලා මගේ පවුලේ සමාජිකයන්වත් මේ ග්‍රහණයට ගත්තොත් එහෙම මායාගේ වසඟයට ගත්තොත් මට වැඩි කලක් ජීවත් වෙන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ රෝගය මේ පීඩාව මේ උපද්‍රවය මට වැළඳුනොත් එහෙම මගේ ජීවිතයත් ඉක්මනින්ම අභාවයට යන්න ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා මේ මරණය ගැන ආරංචිය ලැබිච්ච ගමන්ම මරණය ගැන පණිවිඩයක් Tamanට ලැබිච්ච ගමන්ම මේ පළවෙනි ආජානීය පුරුෂයා දෙදිසේ ඒ ගැන සැලකිලිමත් වෙලා බලවත් උත්සාහයක් වීරියක් ඇති කරගන්නවා. ඒ බලවත් වීරිය ඇති කරගෙන ඉතා ඉක්මනින් Taman සපුරා ගන්නට ඕන කරන ආර්ය මාර්ගයේ ඉලක්කයන් සපුරා ගන්නට වෑයම් කරනවා. මෙතෙක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන නොතිබුණු මේ පුද්ගලයා ඊතා ඉක්මනින් සීලය දියුණු කරගන්නට සමාධිය ඇති කරගන්නට ප්‍රඥාව ඇති කරගන්නට ඕනේ කියන අපේක්ෂාව ඇති කරගෙන කද බල උත්සාහයෙන් වීරියෙන් යුක්තව කටයුතු කරලා ඊතා ඉක්මනින්ම මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරනවා මේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන පළමුවෙනි පුරුෂජානීය පුද්ගලය ඊළඟට තවත් පෙන්වනවා දෙවන වර්ගයේ පුද්ගලයා අර කලින් අර ශරීරයට ලොම් වලට ස්පර්ශ කළාට කෙවිත ඒකට කලබල වුණේ නෑ මේ අස්සය. දෙවෙනි කාරණාව නැත්නම් සමට ස්පර්ශ වෙන ආකාරයට මුරුදු විදියට සමට තට්ටුවක් දැම්මහම අර කෙවිතෙන් ඒක තේරුම් ගත්ත මේ ආජානීය අස්සය වාගේ. මේ දෙවෙනි පුද්ගලයාට මොකක්ද වෙන්නේ? අර වගේ පුද්ගලයෙක් මැරුණාය කියලා Tamange ඇස් දෙකෙන්ම දකින්නට ලැබෙනවා. සාමං පස්සති. කලින් පුද්ගලයාට ආරංචියක් ලැබුණ විතර යහවල් ප්‍රදේශයේ කෙනෙක් මරණයටපත් වුණා කියලා. මේ දෙවෙනි වර්ගයේ ආජානීය පුරුෂයාට මරණයටපත් වන පුද්ගලයෙක්ව දකින්න ලැබෙනවා. තමන්ගේ අවට ප්‍රදේශයේ අල්ලපු ගම්මානේ නැත්නම් තමන්ට ආසන්න ප්‍රදේශයේ තැනක ජීවත් වෙන කෙනෙක්. හදිසියේ මරණයටපත් වන වසංගතයක් ඇති වෙලා. ඒ නිසා මේ මේ කාරණාව දකිනවා Tamangeම S දෙකෙන්. S දෙකෙන් දැකලා හොඳටම තහවුරු කරගන්නවා මේ මරණය සිද්ධ වුනේ මෙන්න මේ ආකාරයට. මේ පුද්ගලයා මේ විදියට මරණයටපත් වුණා වගේම මටත් මේ මරණය නියතයි වැඩිකල් නොගසින් මටත් මේ විදියටම මැරෙන්නට වෙයි. මේ වසංගත රෝගය ආසාදිත වෙයි මට. ඒ නිසා මේ විදියට කල්පනා කරලා මේ දෙවෙනි ආජානීය පුරුෂයා මොකද කරන්නේ? මෙතෙක් දියුණු කරපු දේවල් තව තව ඉදිරියට දියුණු කරනවා. සීලය තව ටිකක් ඉදිරියට දියුණු කරගන්නවා සමාධිය දියුණු කරගන්නවා ප්‍රඥාව දියුණු කරගන්නවා ඉක්මනින් භාවනා වඩලා මේ ලෝකයේ පවතින මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව අවබෝධ කරගෙන චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්මයන් නිවැරදිව අවබෝධ කරගෙන ඒවායේ පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණ අවබෝධයෙන් මෙන්න මේ දෙවෙනි පුද්ගලයා සසර දුකෙන් එතර වෙනවා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තුන්වෙනි වර්ගයට අයිති වෙන ආජානීය පුරුෂයා. මේ පුරුෂයාට ඥාතිවා සලෝහිතා කාලකතෝ හෝති. දැන් කලින් පළවෙනි පුද්ගලයාට මරණයක් ආරංචි වුණ ඈත පරාතක සිද්ධ වෙච්ච එකක් දෙවෙනි පුද්ගලයාට ආරංචිය ලැබුණ විතරක් නෙමේ මරණය සිද්ධ වෙන ආකාරය Tamanට අත්විඳින්නට ලැබුණ S දෙකෙන්ම දැක ගන්නට පුළුවන්කම ලැබුණා. තුන්වෙනි පුද්ගලයාට ඊට වඩා විශේෂ අත්දැකීමක්. ඒ පුද්ගලයාට Tamanගේම පවුලේ සමාජිකයෙක්, Tamanගේම සහලේ නෑදෑයෙක්, ඥාති වා සලෝහිතා ළඟම සම්බන්ධයේ තිබෙන ළඟම ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක් මෙන්න කාලකතෝ හෝති හදිසියෙම අභාවයටපත් වුණා. දැන් මේ සිද්ධිය වුණාට පස්සේ ඊටාම තදින් මේක හිතර කාවදිනවා. මගේ පවුලේ සමාජිකයෙකුටත් මේ தത്വයට ගොදුරු වෙන්න සිද්ධ වුණ අවසංගත රෝගයට. ඒ නිසා මගේ ජීවිතය ගැන මට සැකයක් තිබෙනවා තව වැඩි කලක් මට ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒ නිසා මම මේ අවසාන මොහොතේ බලවත්සේ උත්සාහය ඇති කරගෙන වීරිය ඇති කරගෙන මගේ මේ සීලය තව ටිකක් දියුණු කරගන්නට ඕනේ සමාධිය දියුණු කරගන්නට ඕනේ ප්‍රඥාව දියුණු කරගන්නට ඕනෑ කියන මේ අදිස්ථානය ඇති කරගන්න. මේ විදිහට දැන් මේ පුද්ගලයා තමාගේ පෞරේම සමාජිකයෙකුගේ මරණය දැකලා ඒ දුක්ඛිත ඉරණම පිළිබඳව කල්පනා කරලා තමන් උත්සාහවත් වෙලා නිවන් මාගේ ඉදිරියට ගමන් කරලා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නිවන් අවබෝධ කරගන්න. ඒ තමයි තුන්වෙනි වර්ගයේ ආජානීය පුරුෂයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හතරවෙනි පුද්ගලයා. මෙයාට ලැබෙන්නේ මේ කලින් අයට ලැබුණාට වඩා සුවිශේෂී අත්දැකීමක්. මේ අත්දැකීම ලැබෙනකොට Tamanටම හොඳටම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙනවා දුක පිළිබඳව. රෝග දුක වේසන පිළිබඳව. මොකක්ද මේ අත්දැකීම? මේ හතරවෙනි වර්ගයේ ආජානීය පුරුෂයන් ශාරීරිකාහි වේදනාහි දුක්ඛාහි තිබ්බාහි කරාහි කටුකාහි අසාතාහි අමනාපාහි පානහරාහි මෙයාට පෞද්ගලිකව තමාටම තමාගේම ශාරීරිය තුලින් තද බල වේදනාවකට දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊ타මත්ම ක්‍රූර කටුක අත්දැකීමක් ලැබෙනවා. Taman යම්කිසි භයානක රෝගයකට ඉලක්ක වෙනවා. මේ භයානක වසංගත රෝගය ආසාදිත වෙලා අන්තිම මොහොතේ අවසාන වෙලාවේ ජීවිතේ දුක්සහගතව ගත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා Tamange ජීවිතයේ අවසාන මොහොත තමයි මේ මට ළඟා වෙන්නේ. ඒ අවස්ථාවේදී තිබ්බාහි කරාහි කටුකාහි කටුක වූ අත්දැකීමක් Taman කැමති එකක් නෙමෙයි අකමැති වූ අරමුණක් මේ ලැබිලා තිබෙන්නේ. හිතට මනාපසහගත බවක් නෙමෙයි අමනාපසහගත බවක් ඇති වෙලා තිබෙන්නේ. මේ අත්දැකීම කිසිම මිහිරි බවක් නැහැ අමිහිරි අත්දැකීමක්. ඒ විතරක් නෙමෙයි පාන හරාහි පණ යන්නට තරම් ආසන්න අවස්ථාවකට පැමිණලා තියෙනවා. පණ යන්න ඔන්න මෙන්න කියලා ඉන්නවා වාගේ තද බල දුකක් වේදනාවක් ශාරීරික වශයෙන් මහා වේදනාවකට මේ පුද්ගලයාට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ නිසා මේ වේදනාව ඇති වෙච්ච වෙලාවේ ජීවිතයේ සමහර විටකදී තව පොඩි තප්පරයකින් මේ ජීවිතේ නැති වෙලා යන්නට පුළුවන්. ඒ තරම් තදබල ආසාදිත තත්ත්වයටපත් වුණා. අසාධ්‍ය තත්ත්වයටපත් වුණා. මෙන්න මේ අසාධ්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ මේ කියන හතරවෙනි වර්ගයේ ආජානීය පුරුෂයා මොකද කරන්නේ? මට දැන් ජීවිතයේ අවසානයේ ලං වෙලා තියෙන්නේ. මට වෙන කරන්න දෙයක් නැහැ මේ කිසිම දෙයක් මේ ජීවිතේ රැක ගන්නට තවත් වැඩි කාලයක් අවුරුදු 100ක් 200ක් මේ ලෝකේ ජීවත් වෙන්නට ඕනේ කියලා හිතුවට ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මගේ ආයුෂය දැන් අවසාන වෙන්න ළඟයි. තදබල රෝගයක් පීඩාවක් ඇවිල්ලා තියෙන. මේ භයානක රෝගිය නිසාම වැඩි වෙලාවක් යන්නට පෙර මගේ මරණය සිද්ධ වෙයි. ඒ නිසා මම මේ අවසාන මොහොතේදී බලවත් වීරියක් ඇති කරගෙන උත්සාහයක් ඇති කරගෙන මේ ආර්ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥාදී ගුණ ටික දියුණු කරගෙන ඊතා ඉක්මනින් මාර්ගඵල අවබෝධ කර ගැනීමට නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන උත්සාහවත් වෙනවා. මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ අපේ සමාජයේ අපත් සමග එකට ජීවත් වෙන මේ බෞද්ධ සමාජය තුළ ජීවත් වෙන උපාසක උපාසිකාවන් පිරිස මේ වර්ගීකරණයට ලක් කරන් තියදුනා. ඒ වර්ගීකරණයේදී අපි ඉගෙන ගත්තා පළවෙනි පුද්ගලයා ඈතේ පිට පළාතක මරණයක් ආරංචි වෙච්ච ගමන්ම ඊට වඩා වෙන දෙයක් එයාට කියලා දෙන්නට ඕනේ අවබෝධ කරගන්නට අවශ්‍ය නැහැ. වහාම නුවණ ඇති කරගත් ආර්ය මාර්ගයේ ගමන් කළා. දෙවෙනි පුද්ගලයාට එහෙම නෙමෙයි. Tamanට ආරංචි ලැබුණට පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. දෑසින් දකින්නටම අවශ්‍ය වුණා. මරණයක් සිද්ධ වෙන ආකාරයේ දැසින් දැක්කට පස්සේ තමයි වීරිය ඇති කරගෙන උත්සාහය ඇති කරගෙන කටයුතු කළේ. තුන්වෙනි පුද්ගලයා Tamanගෙම සහලේ නෑදෑයෙකුගේ මරණයක් දැකලා ඒ මරණයත් වින්දා. ඒ මරණය සිද්ධ වෙන වෙලාවේ තමයි ලෝකයේ ඇත්ත తත්ත්වයේ යථාර්ථය වටහා ගන්නට පුළුවන්කම ලැබුණේ. එහෙම වටහාගෙන ධර්ම මාර්ගයට යමු උනා නිවන් මඟ පාදා ගැනීමේ අපේක්ෂාව ඇති කරගෙන ඊළඟට අවසාන පුද්ගලයා Taman දැන් මරණයට ආසන්න වෙන මට්ටමේ තදබල ආබාධිතේ තත්ත්වයකටපත් වෙලා ඉන්නේ. ඒ දුක ගැන ව්‍යාධිය පිළිබඳව ව්‍යාධි දුක පිළිබඳව දැඩි අත්දැකීම් සම්භාරයක් Tamanට ලැබුණා. ඒ ලැබිච්ච අත්දැකීම් සම්භාරය උපයේ උපයෝගී කරගෙන මෙන්න නිවන් මාගේ ඉදිරියට ගමන් කළා සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරගත්තා. එහෙමනම් බලන්න අද මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන අපිට මේ කියපු ආකාරයේ අත්දැකීම් මේ වර්ග සියල්ලක්ම අපිට දැනට ලැබිලා තිබෙනවා. අපිට ආරංචුන ඈත පිට රටවල ඈත පිට පළාත්වල ජනතාව මේ පවතින වෛරස් රෝගය නිසා ජීවිතක්ෂයටපත් වෙන ආකාරයේ දුකට වේදනාවටපත් වෙන ආකාරය. ඒ විතරක් නෙමෙයි අපිට අපේ ඇස් දෙකෙන්ම දකින්න ලැබුණ මිය යන පුද්ගලයන් පිළිබඳව අවසාන මොහොතේ තදබල දුක් වේදනා වින්දනය කරමින් මිය යන ආකාරයේ නොයෙකුත් sannivedana මාධ්‍ය හරහා විවිධ තාක්ෂණික උපකරණ හරහා අපිට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙමෙයි අපේම පවුලේ සමාජිකයන් අපේම ළඟම නෑදෑයන් ඒ අය ලේ ඥාතීන්ගේ මරණයන් සහ ව්‍යාධි දුකටපත් වෙච්ච ආකාරය අපිට අත්විඳින්නට ලැබුණ මේ පසුගිය කාල සීමාව තුළදී ඒ විතරක් නෙමේ අපිත් නොඑක ආකාරයේ තදබල වේදනාවන්ටපත් වුණා මේ පවතින මේ වසංගත තත්ත්වයේ හැමුයි. ආබාධි තත්ත්වයටපත් වෙලා දවසක් දෙකක් තුනක් අපහසුතාවයෙන් ගත කරන ශාරීරික වේදනාවන් පිළිබඳව අසහනයන් පිළිබඳව අපට අත්දැකීම් ලබන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ අස්ස ජානීය පතෝද සූත්‍රය තුලින් දේශනා කරන ආකාරයේ මේ අත්දැකීම් ටික ලබාගත් ඥානවන්ත පුද්ගලයෙක් ඇටියට භද්‍රෝ පුරිස ඥානීයෝ යහපත් වූ ආජානීය පුරුෂයෙක් ඇටියට මොකක්ද අපි කරන්න ඕන කරන්නේ අපේ නිවන් මඟ සකස් කර ගන්නට ඕනේ පාදා ගන්නට ඕනේ නිවනට යන්නට නම් අපේ సంతානිය තුළ පවතින සකල ක්ලේශයන් ප්‍රහාණය කරන්නට ඕන කරන බව ඔබ අප දන්නවා. මේ දුරු කරන්නට තිබෙන මේ කෙලෙසුන් අතර 1510ක් පමණ කෙලෙසුන් අතර සුවිශේෂී නමක් වැටිච්ච ක්ලේශ සමූහයක් තිබෙනවා. ඒ කෙලෙස් සමූහය නම් කරලා තිබෙන්නේ සංයෝජන ධර්ම කියන නමෙන්. සංයෝජන 10ක් තියෙනවා. මේ සංයෝජනීය කියන එකේ අර්ථය තමයි මේ සංසාරයට අපි බැඳලා තබනවා කියන එක. ඒ නිසා සංසාරයට බැඳලා තබලා මේ සසරෙන් ඉවත් වෙන්නට නොදී මේ සසරේම නැවත නැවත උපත ලැබමින් නොයේ කාත්ම භාව පසු කරගෙන ඉදිරියට ගමන් කරන්නට බොහෝ දිනා වෑයම් කරනවා. දැන් මේ විදිහට මේ සංසාර ගමනට හේතු වෙන මේ සංයෝජන ටික අපිට ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබුණොත් දස සංයෝජන අන්න ඒක තමයි නිවනට ගමන් කරන ආසන්නම වැඩපිළිවෙල ඊටාම ලේසිම පහසුම උපක්‍රමය. මොකක්ද කරන්නට ඕන කරන්නේ සංයෝජන 10 ප්‍රහාණය කරන එක. මේ සංයෝජන ටික ප්‍රහාණය කරනකොට මේ සංයෝජන අතර පළවෙනි සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය සමග ක්‍රියාත්මක වෙනවා විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ Taman පිළිබඳව ඇතිවෙන වැරදි අදහස වැරදි දැක්ම මෙතන මේ මමයි කියලා පුද්ගලයෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා කියලා අපි තීරණය කරනවා මේ Tamange විවිධාකාරයේ එමතුම් පැවතුම් දෙස බලලා. තමාගේ ශාරීරියේ ක්‍රියාකාරීත්වය දෙස බලද්දී මෙතන කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා කියන සංකල්පනාව අපිට පහළ වෙනවා. බුදුදහමට අනුව අපි නුවණින් කල්පනා කරන බැලුවොත් යථාභූත ඥාන දර්ශනය ඇති කරගත්තොත් නැත්තම් යථා භූතං පජානාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සතර සතිපට්ඨානෙ අපේ ජීවිතයට බද්ධ කරගත්තොත් සම්බන්ධ කරගත්තොත් මෙන්න මේ සතර සතිපට්ඨානෙ ඔස්සේ අපිට පුළුවන්කම තිබෙනවා මේ මම කියන සංකල්පේ දුරු කරගෙන නිවැරදිවම මෙතන ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම මොකක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න. බලන්න මෙතන පුද්ගලයෙක් නෑ සත්‍යයක් නෑ හැබැයි පංච උපාදානස්කන්ධයක් පවතී. මේ මගේ ශරීරය දෙස බැලුවහම මේ ශරීරය සකස් වෙලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් එකතු වෙලා. එහෙම නැත්නම් රූප කලාප සමූහයක් එකතු වෙලා තමයි මේ කය සැදිලා තිබෙන්නේ සකස් වෙලා තිබෙන්නේ. එහෙමනම් මේ රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධය දෙස බලලා මේක සැබෑ தත්ත්වයේ වටහා ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕන වෑයම් කරන්නට ඕන. එහෙම වෑයම් කරනකොට අපිට පේනවා මේ ශාරීරියේ රූපයක් නැත්තම් පඨවි ආපෝ තේජෝ වායු වලින් සකස් වෙලා තිබෙයි. ඒ කය ඒ රූපය පරමාණු සමූහය නිකංම නිකං පවතින නෑ එකම ස්ථාවරයක. ඒක චලණය වෙනවා වෙනස් වෙනවා කම්පණය වෙනවා. ඇති වෙනව නැති වෙනව විවිධාකාර විපර්යාසයන්ට ලක් වෙනවා. එහෙමනම් මේ රූපය විවිධාකාරයෙන් වෙනස් වෙනවා නම් මේ රූපය අනිත්‍යයි. මේ රූපය අනිත්‍ය නම් මේ රූපය මට අවශ්‍ය විදිහට හසුරවන්න පුළුවන් කමක් නැත්නම් මේක මටයි තීකක් නෙමෙයි අනාත්මයි. මේ රූපය තුල ජාති දුක, ජරා දුක, මරණ දුක කියන මේ දුක් ටික පවතින නිසා මේ රූපය දුක්සහගතයි. මෙන්න මේ ආකාරයට නුවණින් දකින්නට අපි වෑයම් කරන්නට ඕන. තමා තුළින්ම මේ தත්ත්වයේ මේ අවබෝධය ඇති කරගන්නට ඕන කරන්න. තමා ගැනම පරීක්ෂා කරලා මෙතන මමෙක් නෑ, පුද්ගලයෙක් නෑ, රූප කලාප ටිකක් තියෙනවා. ඒ රූප කලාප ටික චලණය වෙනවා, වෙනස් වෙනවා, කම්පා වෙනවා. ඒ රූප ටික වෙනස් වෙනකොට ඒක ඇසුරෙන් ක්‍රියාත්මක වෙනවා මානසික ශක්තියක් සිතය කියලා නැත්නම් විඥානය කියලා. මේ විඥානය ඇහැ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට මේ විඥානීය ක්‍රියාත්මක වෙනකොට ඒකත් එක්ක එකට තවත් මානසික ශක්තියන සමූහයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඉතිරි මානසික ශක්තියන් සමූහය තමයි චෛතසික කියලා කියන්නේ. පස්ස වේදනා සංඥා චේතනා ආදී වශයෙන් চৈতසික රාශියක් අපි ඉගෙන ගන්නවා අභිධර්මයේදී. চৈতසික 52ක්. මේ চৈতසික 52 අතර ප්‍රධාන চৈতසික හතක් සබ්බචිත්ත සාධාරණ කියලා. මේ চৈতසික අතර පස්ස চৈতසිකය ඊළඟට ඒ නිසාම හටගත්ත වේදනා চৈতසිකය, ඒ එක්කම හටගත්ත සංඥා চৈতසිකය, ඒ එක්කම හටගත්ත සංකාරයේ නැත්තං චේතනාව මෙන්න මේ ක්‍රියාකාරකම් සමූහයේ මානසික ක්‍රියාකාරකම් සමූහයේ නිසි පරිදි වටහා ගන්නට ප්‍රත්‍යක්ෂ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා තමාව නිසි පරිදි බලන පරීක්ෂා කරන කෙනාට විදර්ශනාවට නගන කෙනාට ඒ නිසා තමාවම විදර්ශනාවට නගලා විදර්ශනාවෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්නට ඕනේ මෙතන මම කියලා කෙනෙක් නැහැ සත්‍යයක් නැහැ පුද්ගලයෙක් නැහැ මේ ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ක්‍රියාකාරකම් සමූහය. මේ ක්‍රියාකාරකම් සමූහය නිතිපතාම ඇති වෙනව නැති වෙනව වෙනස් වෙනව ශරණයක් පාසා අනිත්‍ය තත්ත්වයටපත් වෙනවා. මේක එක වෙලාවක හට ගන්නවා ඊට පස්සේ අඩු වැඩි වෙනවා වෙනස් වෙනවා නැති වෙලා යනවා. ඒ නිසා ජාති ජරා මරණ කියන මේ දුක්වලිනුත් මේක සමන්විතයි. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ කරගන්නකොට ප්‍රත්‍යක්ෂ කරගන්නකොට අන්න එවන් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා මේ තමාව නුවණින් දැකලා යථා භූත ඥාන දර්ශනය ඇති කරගෙන සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ප්‍රහාණය කරගෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් වෙන්නට. ඒ නිසා අපි මේ අපිට ලැබිච්ච අත්දැකීම් සම්භාරයේ උපකාර කරගෙන මේ නිවන් මාගේ ඉදිරියට ගමන් කරලා සමාව නුවණින් දැකලා යතා භූතං පජානාති කරමින් මේ නුවණ ඇති කර ගන්නට වෑයම් කරන්නට ඕන කරන්. ඒ නිසා බලන්න අපිට විදර්ශනා ප්‍රඥාව ඇති කරගත්තොත් විදර්ශනා භාවනාව වැඩුවොත් විදර්ශනා භාවනා වඩන්ට අවශ්‍ය කරන උපදේශ සමුදාය අපිට විවිධ සූත්‍ර දේශනා තුලින් බුදුරජාණන් වහන්සේ ලබා දීලා තිබෙනවා. ඒ විශේෂ සූත්‍ර දේශනා අතර මහා සතිපට්ඨාන සූත්‍රය ඉතාමත්ම විශේෂ වෙනවා. ඒ නිසා යම් කිසි ආජානීය පුරුෂ රත්නයක් සතර සතිපට්ඨානීය වඩලා සතර සතිපට්ඨානයේ වැඩිම ඔස්සේ තමාව මනාව වටහාගෙන තේරුම්ගෙන තමා තුළ ක්‍රියාත්මක වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධයන් ටික දැකලා අඳුනගෙන පරීක්ෂා කරලා ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නකොට අන්න ඒ ඔස්සේ සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට අපට පුළුවන්කම ලැබෙයි. ඒ විදිහට මාර්ගඵල ලැබමින් සෝවාන් මාර්ගයේ ඊළඟට සෝවාන් ඵලය ඊළඟට සකදාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය ඒ ඔස්සේ ගමන් කරලා අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන් සුවයෙන් සැනසෙල සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙයි. ඒ නිසා අපි මේ වර්තමාන සමාජය තුළ අපිට අත්විඳින්නට ලැබෙන මේ නොයෙකුත් ආකාරයේ පණිවිඩ මායාගෙන් අපිට ලැබෙන පණිවිඩ සමහර විටකදී ආබද ප්‍රදේශයේ කෙනෙක් මරණයටපත් වෙච්ච හැටි ඒ වගේම අපේ සහලේ නෑදෑයෙක් මරණයටපත් වෙච්ච හැටි මේවා දැකලා අවසානයේ තමා විවිධාකාරයේ දුක් වේදනා සහනයන්ටපත් වෙච්ච ආකාරයත් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ඔස්සේ මේ ලෝකයේ ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්නට වේයම් කරන්නට ඕනේ මම මේ වගේ මරණයටපත් වෙන්නට පෙර ආතුව මං කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. ඒනිකා මරණය මා කරා පැමිණෙන්නට පෙර ආතුව මම ඉක්මනින්ම මේ ආර්ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන යථා භූත ඥාන දර්ශනය ඇති කරගෙන නිවන් මගේ මේ ගමන් කරන්නට ඕනේ නිවන් මගේ ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕනේ කියන මේ අදිස්ථානයයි අපි ඇති කරගන්නට ඕන කරන්නේ අද දවසේ මේ වැදගත් ධර්ම දේශනාව තුළින් අස්සජානීය පතෝද සූත්‍රය තුළින් මේ ලෝකේ ජීවත් වෙන ආජානීය අස්සයන් වර්ග හතර ඉගෙනගෙන ඒ අස්සයන් වර්ග හතරට සම කරන්නට පුළුවන් ආජානීය පුරුෂයන් වර්ග හතර ගැනත් ඉගෙනගෙන ඒ ආජානීය පුරුෂයෙක් බවට පත් වෙලා ආර්ය මාර්ගයේ ඉක්මනින් ඉදිරියට ගමන් කරලා සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරගෙන ඊතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිමින් අමා මහ නිවන් සුවයෙන් සැනසෙල්ල සාක්ෂාත් කරගන්නට ඔබ හැම දෙනා උත්සාහවත් වෙන්නට ඕනේ වේයම් කරන්නට ඕනේ. ඒ නිසා මේ ධර්ම දේශනාවේ කරුණුකාරණා මනාව හිතට අරගෙන බලවත් වීරිය ඇති කරගෙන උත්සාහය ඇති කරගෙන මේ පවතින නොයෙකුත් ආකාරයේ සමාජ තත්ත්වයන් හමුවේ මම ඊතා ඉක්මනින් මරණය ජය ගන්නට අමරණීය தත්ත්වයටපත් වෙන්නට ඕනේ කියන අපේක්ෂාව ඇති කරගෙන බුදුදහමට තව තවත් නැඹුරු වෙලා සීලය දියුණු කරගෙන සමාධිය දියුණු කරගෙන විදර්ශනා ප්‍රඥාව ඇති කරගෙන ඉක්මනින්ම ගෝර කටුක සංසාර කතරෙන් ඈතර වේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා කියන මේ උදාාරතර අදිස්ථානයේ හැමදිනාම ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. Thank you. නිවනට යන මඟ පිළිබඳ අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති හා රත්නපුර දුම්බර ධර්ම ගවේෂී බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍ය තලගල ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ ඔබ ලෝකයේ කොයි රටක වාසය කළත් ඔබටත් පුළුවන් ඔබේ මියගිය ඥාතීන් වෙනුවෙන් සහ සුජීවත්ව වෙසෙන ඔබගේ ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට සහ ආශිර්වාද කිරීමට මෙවැනි ධර්මදේශනාවක දායකත්වය ලබා ගැනීමට ඔබ අමතන්න ඕන මෙන්න මේ දුරකථන අංකයට 0112 69 71 40 0112 69 71 40 අපගේ WhatsApp අංකය 076 0 11යි 22යි 33 0.76යි 11යි 22යි අපේ ධර්මදේශනා ශ්‍රවණය කිරීම සඳහා ඔබට පුළුවන් ස්වදේශීය සේවයේ YouTube නාලිකාව වෙත පිවිසෙන්නටත්.